පෙරවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපේ සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි පසුගිය සතියේ පාරමිතා දේශනා පෙළෙහි මෙත්තා පාරමිතාව එහෙම නැත්නම් මෛත්‍රී පාරමිතාව පිළිබඳ දේශනාව සාකච්ඡාව ආරම්භ කළා. අද දවසෙත් අපි මේ මාතෘකාවෙන්න තමයි එහි ඉතිරි කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු අපි පසුගිය සතියේ මෛත්‍රිය නැමැති මනෝභාවය අපි નિවරදිව හඳුනා ගන්න ඕන කොහොමද කියන කාරණේ යම් ප්‍රමාණයකට සාකච්ඡා කළා. ඒ වගේම ඒ මෛත්‍රිය අපි අවංකව අපේ සිත් තුළ ජනිත කරගත්තාම ඒ ස්වභාවිකවම බාහිර ලෝකයට විකාශනය වෙන්නේ කොහොමද කියන කාරණයක් අපි යම් ප්‍රමාණයකට කතා බහ කළා. එතකොට ඒක හුදු වාක්‍යයකට සීමා වෙන්නේ නැතිව අපි කොහොමද අවංකව පුහුණු කළ යුත්තේ කියලා අපි යම් ප්‍රමාණයකට කතා බහ කළා. එහිදී අපි මෛත්‍රී පාරමිතාව හැටියට පැහැදිලි කරගත්තේ ලෝකස්ස හිතසුකූප සංඛාරෝ අත්තතෝ අව්‍යාපාදෝ මෙත්තා පාරමිතා එතකොට ලෝක සත්‍යය කෙරෙහි එහෙම නැත්නම් ලෝකය කෙරෙහි යහපත සහ සැපය හිත සුඛ ඒ කියන්නේ හිත කැමති බව කියලා කියන්නේ යහපත කැමති බව සුඛ කැමති බව කියලා කියන්නේ සත්වයින්ගේ සැපය කැමති බව. එතකොට යහපත සහ සැපය ලෝක සත්වයන් කෙරෙහි කැමති වීම. එතකොට එහි මූලික චෛතසික ධර්මයේ හැටියට පවතින්නේ අර්ථ වශයෙන් අව්‍යාපාද ගුණය. එතකොට අව්‍යාපාදය පාදක වෙලා එක්තරා පුළුල් මනෝභාවයක් තමයි මෙත්තාව කියන්නේ හුදෙක් අව්‍යාපාදයේ විතරක් නෙමෙයි. දැන් යම් කිසි කෙනෙක් තව කෙනෙක් පිළිබඳව කෝපයෙන් ඉන්නට පුළුවන්, කෝපයෙන් තොරව ඉන්නට පුළුවන්, මෙත්සිත පවත්වන්නට පුළුවන්. මේ අවස්ථා තුනක්. එතන කෝපේ නැති වෙච්ච පමණින් ව්‍යාපාදේ නැති වෙච්ච පමණට එතන මෙත්තාව තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි අපි පසුගිය සතියේ කතා බහ කළා. කෝපය සහ ලෝභය වැනි චෛතසික ධර්ම එහෙම නැත්නම් ඒ දුර්වලකම් අපිට දුරු කරගන්නට විවිධ උපාය පාවිච්චි කරන්න පුළුවන්. මෙත් සිතින් ඒවා දුරු කරන්නට පුළුවන්. ඒ වගේම ප්‍රඥාවෙන් දුරු කරන්නට පුළුවන්. වීරයෙන් දුරු කරන්න පුළුවන්. සද්ධාවෙන් දුරු කරන්න පුළුවන් සිහියෙන් දුරු කරන්න පුළුවන් මේ විදිහට එක් එක් කුසල චෛතසිකයන්ගෙන් ඒවා දුරු කරන්නට පුළුවන්. එතකොට මෙත්තාවෙන් හැර අන්නේ චෛතසික ධර්මයකින් අපි ඒ උපදින්නා වූ ද්වේෂය දුරු කරනවා නම් එතකොට එතන ද්වේෂය නැහැ. හැබැයි මෙත්තාව තියනවා කියලා අපට එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ද්වේෂය ඇති බව එකක් ද්වේෂයෙන් නැති බව තවත් අවස්ථාවක්, මෙත්තාව ඇති බව තවත් අවස්ථාවක්. එතකොට මේ අවස්ථා තුනක් මෙතන තියෙන බව අපි තේරුම් ගන්න ඕන. ද්වේෂය ඇති බව දුර්වල මානසික තත්වයක් එහෙම නැත්නම් අකුසල් සිතක් ද්වේෂයෙන් නැතිනම් එතන කුසල් සිතක් හැබැයි කුසල් සිතක් වෙච්ච පමණට මෙත්තාව අනිවාර්යෙන් තියෙනවා කියලා නියමයක් නෑ ඒ මෙත්තාව අපි අවදි කරගත්තොත් පුහුණු කරගත්තොත් ඒ මෙත්තාවෙන් යුක්ත වූ සිත මෙත් සිතයි කියලා හඳුන්වනවා. එතකොට ඒක තුන්වෙනි අවස්ථාව. එතකොට අපි සිහිපත් කළා දැන් ප්‍රඥාව වගේ කාරණයක් අවිද්‍යාව නැති තැන ප්‍රඥාව තියෙනවා. ඒක නිශ්චිතවම මොකද අවිද්‍යාව දුරු වෙන්නේ ප්‍රඥාවෙන්මයි. වෙනත් ධර්මයකින් නෙමෙයි. ප්‍රඥාව ඇති වුණොත් විතරයි අවිද්‍යාව දුරු වෙන්නේ වෙනත් ධර්ම වලින් අවිද්‍යාව ඒ ප්‍රඥාවෙන් දුරු කරන විදිහට දුරු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අවිද්‍යාව නැති තැන ප්‍රඥාව තියෙනවා ප්‍රඥාව නැති තැන අවිද්‍යාව තියෙනවා කියලා අපට ඍජුව කතා කරන්න පුළුවන් හැබැයි ද්වේෂය නැති තැන මෙත්තාව තියෙනවා කියලා එහෙම ප්‍රකාශ කරන්න බෑ ද්වේෂය නැති වෙනත් කුසල් සිත් තියෙන්න පුළුවන් මෙත්තාව අපි අමතරව උපදවා ගත යුතු ධර්මයක් වෙනවා ඉතින් ඒ නිසා අපි කුසල් සිත් වලින් වාසය කළ පමණටම සිහිය පැවැත්වුව පමණටම ප්‍රඥාව පැවැත්වුව පමණටම ඒ සිතේ මෙත් සිත තියනවා කියලා. එහෙම නැත්නම් ඒ තනත්තා තුළ මෙත්තාව නැමැති ගුණය වර්ධනය වෙනවා කියලා. එහෙමම කියන්න බෑ. අර ද්වේෂය, ලෝභය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී අකුසල ධර්ම නැතුව සිහියෙන් ප්‍රඥාවෙන් සිත පවත්වන්න පුළුවන් නම් ඒ නිකලස් මානසික తত্ত্বය අපට මෙත්තාව නැමැති ගුණය දියුණු කරගන්නට උපකාරයක් වෙනවා. එතකොට ඒවත් තිවිච්ච පමණින් මෙත්තාව තියනවා කියන්න බෑ. හැබැයි එහෙම මනස ක්ලේශයන්ගෙන් මිදලා තියෙනවා නම් ඒක මෙත්සිත අවදි කරන්නට අතිරේක සුදුසුකමක් වෙනවා. හොඳ පසුබිමක් වෙනවා. ඒ කාරණා අපි පසුගිය සතියේදී කතා බහ කළා. එතකොට මේ මෙත්සිත අපට ක්‍රම තුනකට දියුණු කරන්නට පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම සහ මනෝ කර්ම එතකොට ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ දක්වන්නේ මෙත්තා සහගතේන චේතසා මේ මෛත්‍රී සහගත සිතුවිල්ලෙන් යුක්තව ඒ තනත්තාට කරන ක්‍රියාවන් කරන්නත් පුළුවන් වචන හසුරවන්නත් පුළුවන් මනෝභාවය පවත්වන්නත් පුළුවන් එතකොට මෙත්තං කාය කම්මං පච්චපට්ඨිතං හෝති බ්‍රහ්මචාරීසු ආවිචේව රහෝච මෙත්තං වචී කම්මං පච්චපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවිචේව රහෝච මෙත්තං මනෝ කම්මං පච්චපට්ඨිතං හෝති සබ්‍රහ්මචාරීසු ආවිචේව රහෝච එතකොට ආවිචේව රහෝච කියලා කියන්නේ පුද්ගලයා ඇතිතන වගේම නැතිතනක් එතකොට මේ මෙත්සිත දැන් සමහර වෙලාවට අපි කෙනෙක් ඉන්න තැනදී ඒ තනත්තා පිළිබඳව පිළිපදින ක්‍රමය එකක් නැති තැනදී ඒ තනත්තා පිළිබඳව පිළිපදින ක්‍රමය අනෙකක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අර මතු පිටින් හිතවත්කම පවත්වා ගන්න ඕන නිසා ඒ වගේම මූණට යමක් කියන්න අකමැති නිසා සුහදශීලීව කතා කරලා ප්‍රියශීලීව පවතින්න පුළුවන්. හැබැයි එහෙම නැති තැන ඒ තැනත්තාට නිඳා කරන්න, චෝදනා කරන්න, නිග්‍රහ කරන්න පුළුවන්. එහෙම තමයි සමාජයේ සාමාන්‍ය පුද්ගලයන්ගේ සිතුම් පැතුම් ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මෙත් සිත පවත්වන තැනත්තා උත්සාහ කරන්න ඕන, පුහුණු වෙන්න ඕන. ඒක අවංක මෙත් සිතක් නම් ඔහුට පුළුවන් වෙනවා ඇති තැනත් නැති තැනත් එක වගේ පවත්වන්න. ඒ කියන්නේ පුද්ගලයා අභිමුඛයේදී තමන් ක්‍රියා කළා වුණත් අර මෛත්‍රී සහගත හැඟීමෙන් මෛත්‍රී සහගත වචනෙන් මෛත්‍රී සහගත කාය කර්මයෙන් ක්‍රියාත්මක වෙනවා නැතිතනත් ඒතනත්තා අර පුද්ගලයා පිළිබඳව කටයුතු කරන්න එහෙමයි ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් හැටියට කල්පනා කළොත් ඒ අදාළ පුද්ගලයා එතන නැතත් ඒතනත්තාට කොහේ හිටියත් යහපතක් වෙන්න ඕන කියන අදහස දැන් අපි පසුගිය සතියේ කතා කළානේ බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධව දක්වන මූලිකම උපමාව තමයි මාතා යත්හා නියං පොත්තං එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා පිළිබඳව ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරන්නේ යම්සේද අන්න ඒ වගේ මනෝභාවය ලෝක සත්වයා කෙරෙහි පැතිරවීම එතකොට දැන් දරුවා ඇතිතන විතරක් නෙමෙයි දරුවා නැතිතනත් මවගේ මනසේ ඒ දරුවාට හොඳක් වෙන්න ඕන යහපතක් වෙන්න ඕන කියන හැඟීම පවතිනවා ඒක නිරන්තරයෙන් දරුවා සුවපත් වේවා සුවපත් වේවා කියන වාක්‍යයක් හැටියට නැති වුණාට ඒ හැඟීම ඒ මනෝභාවය ඒ දරුවා ගැන සිහි කරනකොට අර මවගේ සිතේ ක්‍රියාත්මක ඊළඟට ඒ දරුවා ඇතිතන මෘදු මුලක් විදිහට ප්‍රියශීලීව කතා කරනවා විතරක් නෙමෙයි දරුවා නැතිතන උනත් කවුරු හරි ඔහුට චෝදනා කරනවා නම් නිඳා කරනවා නම් නෑ එහෙම කරන්න එපා ඒ දරුවා එහෙම කෙනෙක් නෙමෙයි කියලා ඒක નિවරදි කරන්න ඉදිරිපත් වෙනවා එතකොට තමන් ඒ දරුවා නැති තැන ඒ දරුවාට නිඳා කරන්න, ද්වේෂ සහගතව කතා කරන්නට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේ කතා කරන වචනය වුණත් ඒ දරුවා කෙරෙහි හිතයිශීව තමයි කතා කරන්නේ. දැන් මෙතනදී අපි තේරුම් ගන්නට ඕන දැන් කොයිතරම් මෙත්සිත පැවැත්වුවා වුණත් අර බොළඳ වීම කියන එක නෙමෙයි මෙතනින් අදහස් කරන්නේ. උදාහරණයක් ඇටියට දැන් බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේගේ මහා කරුණාව කියන්නේ නිකන් නිතරම ඔළුව අත ගන්න නලවන ගතිය නෙමෙයි. අනිකාගේ දුර්වලකමක් තියෙනවා නම් ඒ දුර්වලකමින් මුදවා ගන්නට කටයුතු කරනවා. එතකොට ඒක වැඩි හිටියෙක් හැටියට මවක් හැටියට පියක් පියෙක් හැටියට භික්ෂුවක් හැටියට අපේ වගකීමක් තියෙනවා සමාජයේ තුල යම් අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩුවෙන් ඒ තනත්තා මුදවා ගන්නට යමක් කළ හැකි නම් කිරීම. ඒක යුතුයකම. ඒක වගකීමක්. එතකොට එහෙම කටයුතු කරනකොට දැන් අපි හිතමු දරුවා යම්කිසි හොඳ දෙයක් කළා වුණත් ඒ හොඳ දේ අගය කරනවා වෙනුවට සමහරවිට ඒකේ තියෙන දුර්වලතක් පෙන්වලා දෙන්නට පුළුවන්. ඒ දුර්වලතෙන් පෙන්නලා දෙනකොට එතකොට අනිත් හැමෝම මේක අගය කරනවා. හැබැයි මව හෝ පියා අගය කරනවා වෙනුවට අර දුබලතන පෙන්නලා දෙන්නට පුළුවන්. හැබැයි ඒක බොහොම පරිස්සමෙන් කරන්න. ඒ කියන්නේ දුර්වලತನ පෙන්වා දෙනකොට අර දරුවා මානසිකව කඩා වැටෙන්නේ නැති වෙන්නේ. ඇගීමකුත් කරන්න ඕන. හැබැයි මේ අඩුපාඩුව තියෙනවා. මේක සැකසෙන්නට ඕන. ඊළඟට ඒ දරුවා ඒ අඩුපාඩුව සකසගන්නේ නැතිනම් ටිකක් රළු විදිහට ඒ පිළිබඳව ක්‍රියා කළ යුතු නම් එහෙම ක්‍රියා කරන්න පුළුවන් මෙත්සිත කරුණාව විනාශ කරගන්නේ නැතිව. දැන් බුදුරජාණන් වහන්සේ සමහර පුද්ගලයින්ට කතා කරනකොට මෝඝ පුරිස හිස් පුරුෂය කියලා කතා කරලා ඊළඟට දැන් පොටිලහා මුද්‍රුව වගේ පොටිලහා මුද්‍රුව හොඳට ත්‍රිපිටක ධර්මයම ඉගෙනගෙන තව 500ක් දෙනෙකුට භික්ෂුන් වහන්සේලාට මේ ධර්මය කියා දෙන්නට නිරන්තරයෙන් කටයුතු කළා. ඒතට උන්වහන්සේ ධර්මයේ විනය පිළිබඳව ඉතාම විශාරද දැනුමක් තියෙනවා. සමහර ප්‍රශ්නවලදී රහතන් වහන්සේලාටවත් උන්වහන්සේ සමග ඒ ධර්ම කරුණු පිළිබඳව තර්ක කරලා උන්වහන්සේව යටපත් කරන්න බෑ සමහරට රහතන් වහන්සේලාට පවා උන්වහන්සේට පුළුවන් යම් යම් කරුණු මේක මෙහෙමයි මෙහෙමයි කියලා පැහැදිලි කරලා දෙන්න. මොකද රහතන් වහන්සේ කියලා කියන්නේ ක්ලේශයන් ප්‍රහාණය කරපු කෙනෙක්. අවිද්‍යාව, තෘෂ්ණාව දුරු කරපු කෙනෙක්. නමුත් ඒකෙන් අදහස් කරන්නේ මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරගෙන තියෙනවා මුළු ත්‍රිපිටකයේම තියෙන කරුණු සියල්ල දන්නවා කියන එක නෙමෙයි. උන්වහන්සේලා යම්කිසි ධර්ම කාරණයක් ප්‍රගුණ කරලා ප්‍රධාන වශයෙන් විදර්ශනාව තුළින් මේ සංස්කාර ධර්මයන් නිස්සාර බව. තේරුමක් නැති බව. ඒ නිසා මේක දිගින් දිගට පවත්වන්න ඕන නැහැ කියන අවබෝධය ඇති කරගෙන. එතකොට භව තණ්හාවයි අවිද්‍යාවයි දුරු කරලා අවිද්‍යාව දුරු කරපු නිසා තණ්හාව දුරු කරපු නිසා උන්වහන්සේලා නැවත උපදින්නේ නැහැ. එහෙම නැතු උන්වහන්සේලා තුල සියලුම හැකියාවන් තියෙනවා කියන කතාවක් නෙමෙයි. එතකොට පෘථග්ජන වික්ෂුවක් ඉන්නට පුළුවන් අර රහතන් වහන්සේට වඩා බහුශ්‍රත භාවයෙන් වැඩි කෙනෙක් ඉන්නට පුළුවන්. අන්න ඒ බඳු චරිතයක් තමයි මේ පොටිලහාම. එතකොට බුදුරජාණන් වහන්සේ දකිනවා උන්වහන්සේට අරහත්ත්වයටපත් වෙන්න තරම් සාංශාරික ගුණ තියෙනවා. සසරේ පාරමිතා වැඩිලා තියෙනවා. මේ බුද්ධ ශාසනය තුල රහත් වෙන්නට උන්වහන්සේට හැකියාව තියෙනවා. නමුත් දැන් අර Tamanට තියෙන බහුශ්‍රත භාවයෙන් උද්දාමයටපත් වෙලා. ඒකෙන් දැන් මට මම දන්නව දේවල් කියන අදහස තුල ඉන්නවා. එතකොට ඒ අදහස නිසා එතනින් ඔබට යන්නේ නැහැ. අපි පෙර දිනකත් කතා කළා අවිද්‍යාව එකක් මිත්‍යා දෘෂ්ටිය තව එකක්. අවිද්‍යාව කියලා කියන්නේ නොයට හෙන බව. ඒ නොයට හෙන බව තුලින් අපිව වැටහෙන තැනකට අරන් යන. ඒ කියන්නේ Tamanට යමක් වැටහෙන්නේ නැත්තම් මේක සොයන්න ඕන, බලන්න ඕන, ඉගෙන ගන්න ඕන කියන අදහසක් එනවා. දැන් මට මේක වැටහෙනවා මම වටහාගෙනයි ඉන්නේ. මම මේක තේරුම් අරන් ඉන්නේ. දැන් ආයේ මෙතනින් එහාට තේරුම් ගන්න දෙයක් නැහැ කියලා එතනින් තෘප්තිමත් වුණාන් පස්සේ ඒ දෘෂ්ටිය විසින් අපිව ඉදිරියට යන එක වළක්වනවා. දැන් පොටිල හාමුදුරන්ටත් සිද්ධ වෙලා තිබුණේ උන්වහන්සේ දැන් මම මේ ධර්මය හොඳට දන්නවා කියන අදහසත් එක්කලා එතනින් එහාට උන්වහන්සේගේ මනස ක්‍රියාත්මක වෙන්නේ ඒ දන්නා තැන නැවතිලා තියෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඕන වුණා පොටිල හාමුදුරන්ට යම් සංවේගයක් ඇති කරලා ධර්මයේ පුහුණු කරන තැනට පොළඹවන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පොටිල හාමුදුරන්ට කතා කරන්න පටන් ගත්තා තුච්ච පොටිලා තුච්ච පොටිල මෙහාට එන්න තුච්ච පොටිල මේ භාජනේ ගන්න ආ තුච්ච පොටිල ඔබ දැන්ද ආවේ මේ විදිහට ඇතිතනත් නැතිතනත් උන්වහන්සේට තුච්ච වාදයෙන් කතා තුච්ච කියන්නේ හිස් කියන එක. ඒතර හිස් පොටිල. ඒතර පොටිල හම්බු කල්පනා කරනවා ඇයි තථාගතයන් වහන්සේ මට මෙහෙම ආමන්ත්‍රණය කළේ. එතකොට එහෙම කල්පනා කරලා බලනකොට උන්වහන්සේට වැටහුණා මම බහුශ්‍රුත වුණාට තවම මාර්ගඵලයකටපත් වෙලා නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මට මේ විදිහට ආමන්ත්‍රණය කරන්න කියලා අර වැඩ සියල්ලගෙම නික්මිලා උන්වහන්සේ එක්තරා දුෂ්කර වනසෙනසුනකට වැඩම කරලා භාවනා කරන්න. එතකොට එතන භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් වැඩ ඉන්නවා. උන්වහන්සේ සංඝස්ථවිරයන් වහන්සේ කියන්නේ එතන ඉන්න මහතෙරුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ නමස්කාර කරලා කමඨහනක් ඉල්ලුවා භාවනා කරන්න. එතකොට තමන් වහන්සේට උදව් කරන්න කියලා කිව්වා. එතකොට අර සංඝස්තරයන් වහන්සේ තේරුම් ගත්තා දැන් මේ හාමුදුරුව මේ ටිකක් අර බහුශ්‍රත භාවය නිසා තියෙන මාන පරවශ ගතියත් එක්කයි ඇවිත් ඉන්නේ. ඒ නිසා උන්වහන්සේගේ මානය තව අඩු කරන්න උපායක් යොදන්න ඕන කියලා උන්වහන්සේ කිව්වා මේ නෑ ඔබ වහන්සේ අර ඊළඟ අනිත් දෙවනි හාමුදුරුව ළඟට ගිහිල්ලා අවශ්‍ය උපදෙස් ගන්න. දෙවැනි හාමුදුරුවෝ ළඟට ගියහම උන්වහන්සේ තුන්වැනි හාමුදුරුවෝ ළඟට යවුවා. මෙහෙම මෙහෙම අවසානයේ තාම ලාබාලම භික්ෂුන් වහන්සේ වෙත උන්වහන්සේ පිටත් කළා. ඊතර පිටත් කළාන් පස්සේ උන්වහන්සේ ගිහිල්ලා අර තරුණ හාමුදුරුවන්ට කියනවා මට උපකාර කරන්න කෙලස් නසන්නට ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කරන්න. ඉතින් එතකොට අර තරුණ හාමුදුරුව මොකද කළේ මේ භික්ෂුන් වහන්සේ තරුණ වුණාට උන්වහන්සේ මාර්ගඵලලාභී කෙනෙක්. එතකොට මේ තරුණ හාමුදුරුව මේ හාමුදුරුවන්ට මේ හාමුදුරුවගේ මාණය තවමත් තියද කියලා බලන්න මොකද කරන්නේ? හරි ඔබ වහන්සේට මම අවශ්‍ය උපදෙස් දෙන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා ගුරු පූජාවක් හැටියට මේ මම කියන දේ කරන්න කියලා ඉදිරියේ තිබුණා විලක් ජලාශය. එතකොට ඔකට බහින්න කියලා කිව්වා. එතකොට කෝටිල හාමුදුරුව අර තුන් සිවුර පෙරවගෙනම එහෙමම ගිහිල්ලා අර වතුරට බැස්සා සම්පූර්ණම අර සිවුරු පිරිකරාදියක් තෙමුණා ඒ ගැන නොසලකා අර තම අර තරුණ හාමුදුරුව කියපු උපදේශයට එකඟ ඊට පස්සේ අර තරුණ හාමුදුරුව දැනගත්තා දැන් උන්වහන්සේගේ මානය දුර වෙලා තියෙන්නේ දැන් කියන දේ පිළිගන්න මට්ටමට අවනත වෙන මට්ටමට උන්වහන්සේගේ මනස සැකසিলা කියන බව දැනගත්තට පස්සේ තමයි අවශ්‍ය මඟ පෙන්වීම කරලා පසු කාලෙක උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙන්නේ. එතකොට දැන් උන්වහන්සේ අරහත්ත්වයට පමුණුවන්නට උන්වහන්සේ තුල සංවේගය ඇති කරන්න බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ලෝකේ කතා කරන විදිහට ගත්තොත් නිග්‍රහශීලීව තමයි කතා කරන්නේ. එතකොට ඒ තමයි බුදුවරයෙකුගේ මහා කරුණාවේ ස්වභාවය. එතකොට අපිට හිතෙන්නේ කරුණාව කියලා කිව්වන් පස්සේ හරියම මොලොක් විදිහට බොහෝම ඔළුව අත ගන්න විදිහට ඊටාම නිකන් ප්‍රියශීලීව නැලවෙන විදිහට වචන කතා කරන ක්‍රියා කරන චරිතයක් වගේ තමයි අපට කරුණාව මෛත්‍රිය කිව්වහම එකවරම පෙනෙන්නේ. එතකොට මේවා තමන්ගේ මනසේ පැවැත්විය යුතු ගුණධර්ම. ඒතර ඒ ගුණධර්ම පාදක කොටගෙන හිත වැඩ සැලසීම. මෙත්තාව කියලා කියන්නේ යහපත සහ සුවය සැලසීම. ඒතර සුවය සැලසන්නත් ඕන ඊට වඩා වැදගත් වෙනවා යහපත සැලසීම. දැන් දරුවාට අනවශ්‍ය විදිහට ආදරය පෙන්වීම නිසා ලෙන්ගතු වීම නිසා ඒ දරුවාගේ වර්ධනයට බාධාවක් වෙනවා නම් ඒ දරුවා ලෝක ධර්මයන්ට ඔරොත්තු දෙන්න පුරුදු වෙන්නේ නැතිනම් හැමදේම අම්මා තාත්තට කියලා කරව ගන්න මට්ටමට නිකන් පරපෝෂිතෙක් වෙනවා නේද? එතකොට ඒ දරුවට යහපතක් නෙමෙයි වෙන්නේ. දැන් අපි දකිනවා වර්තමාන සමාජයේ හුඟක් වෙලාවට දරුවෝ හදනකොට මව්පියෝ දැන් අෂ්ටලෝක ධර්මයේ කාටත් පොදුයි. එතකොට ඒකෙන් අපි කැමති හතරක් තියෙනවා අකමැති හතරක් තියෙනවා. ලාභ, යස, ප්‍රශංසා, සැප කියන කරුණු හතරට අපි කැමති. අලාභ, අයස, නිന്ദා, දුක කියන කාරණා වලට අපි කැමති නැහැ. එතකොට දැන් අර මව්පියෝ හැමතිස්සෙම විශේෂයෙන් Tamanට එක දරුවෙක් දෙන්නෙක් ඉන්නකොට ඒ දරුවාට අර ලාභ, යස, ප්‍රශංසා, සැප ටික විතරක් අත්විඳින්න සලස්සනවා. අලාභ අයස නිന്ദා දුක කියන ඒවා ඔක්කොම මව්පියෝ කරට අරගෙන අර දරුවට ඒක ස්පර්ශ කරන්න දෙන්නේ නැහැ. එතකොට ඒ ආදරය නිසා සෙනෙහස නිසා දරුවාගේ දරුවාගේ සුවය කැමති වෙන නිසා තමයි එහෙම කරන්නේ. හැබැයි සුවය කැමති වුණාට ඒකෙන් යහපතක් වෙන්නේ නැහැ. එතකොට සුවය කැමති වෙනවට වඩා එහා ගිය දෙයක් තමයි යහපත කැමති වෙන්නේ. යම් කිසි කෙනෙකු කායික වශයෙන් සුවපත් වෙන්න ඕන. හැබැයි කායික වශයෙන් සුවපත් වෙලා කාලා බිල්ල විතරක් ඉඳලා වැඩක් නෑ. එතන නැත්තම් මානසික වශයෙන් සුවපත් වෙන්න. කෙනෙක් මානසික වශයෙන් සුවපත් වෙන එක හොඳයි. හැබැයි ඊටත් වඩා වැදගත් වෙනවා ක්ලේශයන්ගෙන් නිදහස් වෙලා සසර ගමනින් නිදහස් දැන් අර තුච්ච පොටිල කියලා කතා කරනකොට පොටිල හාමුදුරන්ට ඒක ප්‍රිය නෑ. උන්වහන්සේට ඒකෙන් සතුටක් නෙමෙයි ඇති වෙන්නේ. උන්වහන්සේට ඒකෙන් මනසට සැනසීමක් නෙමෙයි ඇති වෙන්නේ. චිත්ත පීඩාවක් ඇති වෙන්නේ අපහසුාවක් ඇති වෙන්නේ ලැජ්ජාවක් ඇති වෙන්නේ එතකොට ලැජ්ජාව මානසික පීඩාව ඇති කලේ කුමක් සඳහාද කෙනෙකුට කායික සුවය ඇති කිරීම හොඳයි ඒ වගේම මානසික සුවයත් ඇති කිරීම හොඳයි ඊටත් වඩා වටිනවා ඒ පුද්ගලයා ක්ලේශයන්ගෙන් මුදවා ගැනීම ඒ නිසා කාය විවේක චිත්ත විවේක උපදි විවේක කය සුව පහසු වෙන්නට ඕන සිත නීවරණ ධර්මයන්ගෙන් මුදවාගෙන සුව පහසු වෙන්න ඕන ඒ වගේම ක්ලේශයන්ගෙන් සිත මුදවාගෙන සසර නිමා කරන්නට පුළුවන් වෙන්න ඕන මේවා එකින් එක එකින් එක වඩා ඉහළ තත්ත්වයක්. ඒ නිසා වඩා ඉහළ තත්ත්වයකට ගෙන යාමේ උපාය මාර්ගයක් හැටියට අපට අවශ්‍ය නම් පහළ තත්ත්වයන් වෙනස් කරන්නට පුළුවන්. ඒ නිසා මෙත්සිත ඇතිව කරුණාව ඇතිව යම්කිසි කෙනෙකුට විශේෂයෙන් යහපත කැමති වෙනවා නම් දරුවාගේ અભිවෘද්ධිය කැමති වෙනවා නම් ඒ දරුවාට ඉගෙන ගන්න. එතකොට ඉගෙන ගන්න උදෑසන අවදි වෙලා පාසල් යන අකමැති වුණාට ඒ දරුවාට කෑ ගහලා බැනවැදිලා තරවටු කරලා කොහොම හරි හොඳින් කියලා ඒක කරන්නේ නැත්තම් අර විදිහට ටිකක් රළු විදිහට කියලා හරි ඒ පුද්ගලයා ඒ දරුවා අර අද්දෙන කටේ තුල නිරත කරවන්න මව්පිය උනන්දු වෙනවා. එතකොට සාමාන්‍ය ලෝකයා මෙහෙම කරනකොට කෝපය ද්වේෂය මතුවෙන්නත් පුළුවන්. අම්මා තුල වුණත් තාත්තා තුල වුණත් දරුවට වරක් දෙකක් කියලා ඒ කියන දේ අහන්න නැති වෙනකොට කෝපය මතුවෙන්න පුළුවන්. හැබැයි කෝපය මතු කරගන්නේ නැතිව අපිට ඕනනම් මෙත් සිතින් කරුණාවෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්. කුමක් සඳහාද දරුවාගේ හිතසුව පිණිස, යහපත පිණිස, අනාගතයේ දරුවා විනාශ නොවෙන්නට. එතකොට ප්‍රධාන වශයෙන් එතන තියෙනවා කරුණාව. ඒ කියන්නේ දුකටපත් නොවෙන්නට මෙහෙම මේ විදිහේ කටයුතු කළොත් ඒ දරුවාගේ අනාගතය අඳුරු වෙනවා. එතකොට ඒ දරුවා දුකටපත් වෙනවා. එහෙම නොවෙන්නට නම් ඒ පීඩාව දුරු කරන්නට නම් යම් ප්‍රමාණයක හිත රිදුණා වුණත්, කයට වෙහෙස කර වුණත් මේ වෙලාවේ මේ වැඩේ කරවන්නට. ඉතින් අන්න ඒ විදිහට මේ මෙත්තාව කියලා කිව්වන් පස්සේ මේක අපේ මනසේ ඇතිවෙන සත්භාවයක්, යහ ගුණයක්. එතකොට ඒක ලෝකයට ප්‍රකට කරන්න ඕන තන ප්‍රකට කරන්න ඕන එහෙම නැත්නම් ඒක තමන්ගේ මනසේ පවත්වාගෙන අනිත් කෙනා සුමගට ගන්න අනිත් කෙනාට යහපත ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඒ විදිහෙන් කටයුතු කරන්න ප්‍රඥාව තියෙන්නත් ඕන එතකොට මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම කියලා කිව්වෙන් පස්සේ අපි හරීම මෘදු මොලොක් චරිත හැටියට අනිත් අය ඉදිරියේ හැමතිස්සෙම හැසිරෙන්න ඕන කියන එකම නෙමෙයි දැන් ලෝකය ඇසුරු කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව සමානාත්මතා. මේවා සුදුසු සුදුසු තැන භාවිතයට ගන්න. එතකොට යමක් දෙන්න ඕන තැන දෙන්න ඕන. හැබැයි නොදෙන්න ඕන තැන දෙන්න සුදුසු නෑ. ඇයිද නොදෙන්න ඕන? ඒ දීමෙන් හානියක් වෙනවා ඒ දීමෙන් ඒතනත්තගේ ಗುಣ නැසෙනවා නම් ඒතනත්තා පරපෝෂිත වෙනවා නම් ඒතනත්තා වංචනික වෙනවා නම් එතකොට ඒ දරුවා ඉල්ලන ඉල්ලන දේ දීම නිසා දරුවා හිතුවක්කාර වෙනවනම් මං ඉල්ලන දේ හැමදේම ලැබෙන්න ඕන කියන ආකල්පයට එනවනම් දුක පීඩාව දරා ගන්න සූදානම් නැතිනම් ජීවිතයට යථාර්ථයට මුහුණ දෙන්න සූදානම් නැතිනම් ඒබඳු අවස්ථාවල අර ඉල්ලන ඉල්ලන දේ දීම සුදුසු නැහැ. එතකොට නොදීන්නට ඕන තැන නොදීන්නට ඕන. සිත සතුටු කරන්න ඕනතර සතුටු කරන්න ඕන පීඩා කරන්න ඕන තන පීඩා කරන්න ඕන මොකටද ඉදිරියේ වෙන්නට යන මහ විනාශයෙන් වළක්වා ගන්න. එතකොට ප්‍රිය වචන කතා කරන්න ඕන තන අනිත් කෙනා සතුටු කරන්න අනිත් කෙනාව සුවපත් කරන්න අනිත් කෙනාට ධනාත්මක හැඟීමක් ඇති කරවන්නට ප්‍රියශීලීව වචන කතා කරන්න ඕන තන කතා කරන්න ඕන. හැබැයි ඒතනත්තා වරදින් මුදවා ගන්න වැඩි යහපතක යොදවන්න තරමක් රිදෙන විදිහට කතා කරන්න ඕන නම් එහෙමත් කරන්න පුළුවන් වෙන්න ඕන ඒ අනිත් තැනත්තාගේ යහපත වෙනුවෙන්. එතකොට එතෙන්දී අපි ක්‍රියාත්මක වෙන්නේ අර්ථචරයාව. එතකොට දානයත් අවශ්‍යයි, ඒ වගේම ප්‍රිය වචනයත් අවශ්‍යයි, ඒ වගේම අර්ථචරයාව. අර්ථචරයාව කියලා කියන්නේ යහපත යහපත සැලැස්වීම, අනිත් කෙනාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීම. එතකොට යහපත සිද්ධ වෙන්නේ මුදු විදිහෙන් කටයුතු කරාම නම් එහෙම කරන එක හොඳයි. රළු විදිහෙන් කටයුතු කළාම නම් යහපත සිද්ධ වෙන්නේ එහෙම කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අර එක් අවස්ථාවක කේසී කියන අශ්වයින් দমনය කරන පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙනවා. පැමිණලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි මම අශ්ව ධම්ම සාරති. ඒ කියන්නේ අශ්වය দমনය කිරීමෙහි දක්ෂයි. තථාගතයන් වහන්සේ පුරිස ධම්ම සාරති. පුරුෂයන් দমনය කිරීමෙහි දක්ෂයි. ස්වාමීනි ඔබ වහන්සේ කොහොමද පුරුෂයෝ দমনය කරන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේසි ඔබ අශ්වයන් দমনය කරන කෙනෙක්නේ. ඒතර ඔබ කියන්න ඔබ කොහොමද අශ්වයන් দমনය කරන්නේ? මොකක්ද ඒ සඳහා භාවිත කරන ක්‍රමය? එතකොට කේසි කියනවා ස්වාමීනි මම අශ්වයන් দমনය කරන්නේ මෘදු විදිහට මොලොක් විදිහට দমনය කරනවා. එහෙම দমনය කරන්න බැරි නම් රළු විදිහට দমনය. සමහර කෙනෙක් ওই දෙවිදිහෙන්ම দমনය කරනවා. ඒතර මෘදු විදිහට দমনය කරනවා කියලා කියන්නේ ඒ සතා කන්න කැමති જાති දීලා ඔළුව අත ගාලා ඇඟ අත ගාලා ආදරේ පෙන්නලා එතකොට සමහර සත්තු හීලා වෙනවා. හැබැයි සමහර සත්තු ඉන්නවා එහෙම ආදරේ කරුණා පෙන්නලා කැමති දේවල් දුන්නෙන් පස්සේ ඒ සතා තව වඩාත් රළු වෙනවා. එහෙම නැත්තම් අර විදිහට තමන්ගේ ස්වභාවය වෙනස් කරන්නේ නැහැ. එහෙම සත්තුන්ට මොකද කරන්නේ? රළු විදියට. ඒ කියන්නේ කන්න දෙන්නේ නැතිව කසපහර ගහලා, ඒ වගේම කනුවට හිර කරලා ගැට ගහලා මේ විදිහට පීඩා කරලා ඒ සතාව Taman කියන විදිහට කටයුතු කරන්න හික්මවනවා. සමහර සත්තුන්ට සුදුසු තැනදී කරුණා මෛත්‍රියෙන් කටයුතු කරන සමහර තැනදී දඬුවම් කරන්න එහෙම සිද්ධ වෙනවා මෘදුවෙන් සහ රළුවෙන් දෙකෙන්ම හික්මවන්නට සුදුසු අය ඒ විදිහට හික්මවනවා කියලා කිව්වා. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා ඔය ක්‍රම තුනටම හික්මවන්න බැරි වුණොත් ඔබ මොකද කරන්නේ? එතකොට කේසී කියනවා ස්වාමීනි එහෙම වුණොත් ඒ සතා මරලා දානවා මොකද අපේ අපේ પરම්පරාවට ඒක නින්දාවක් නිසා මොකද අපි බොහෝම චිරප්‍රසිද්ධ પરම්පරාවක් අශ්වයින් দমনය කිරීම ගැන. ඒතර යම් අශ්වයෙක් අපිට দমনය කරගන්න බැරි වුණා කියලා කියනවනම් හීලා කරගන්න බැරි වුණා කියනවනම් ඒක අපිට නින්දාව. ඒ නිසා ඒ සතාව මරලා පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේසි මම ඔය ක්‍රම තුනට තමයි පුරුෂයන් দমনය කරන්නේ. මෘදු විදිහට দমনය කරනවා, රළු විදිහට দমনය කරනවා, මෘදුයෙන් සහ රළුයෙන් দমনය. ඒතර කේසි අහනවා ස්වාමීනි ඒ කොහොමද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේසී මෘදු විදිහට দমনය කරනවා කියලා කියන්නේ මේ කුසලයයි මේ යහපතයි මේ කුසලයෙන් මේ විදිහේ යහපත් ආත්ම භාවයක උපදිනවා සැප විපාක ලැබෙනවා ඒ කුසලය ඒ ගුණය දියුණු කිරීමෙන් මේ විදිහට සසර ගමන නිමා කරන්න පුළුවන් මේ විදිහට මෘදු මොලොක් විදිහට කුසල පක්ෂය පැහැදිලි කරලා දීලා ප්‍රියශීලී පැත්ත පැහැදිලි කරලා දීලා යහපත පැත්ත පැහැදිලි කරලා දීලා පුරුෂයින් দমনය කරනවා සමහරුන්ට යහපත පැත්ත කියා දුන්නට හරියන්නේ ඒ අය අයහපතින් මුදවන්නට නම් අකුසලයේ තියෙන බරපතලකම ඒකේ තියෙන හානිය ඒකෙන් නිරය උපදින හැටි ගිහිල්ලා ඒකේ දුක් විඳින හැටි ඒ එක් එක් නිරයවල තියෙන දුක් වේදනා මේවා පැහැදිලි කරලා දීලා බියවද්දලා තැති ගන්නවලා සමහරු ඒවා මුදවනවා දැන් එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ අග්ගිකන්දෝපම සූත්‍රය දේශනා කරනවා. ඒ කියන්නේ ගිනි කඳක් උපමා කරලා. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග වඩිනකොට මහ ලැබු ගින්නක් දැකලා තථාගතයන් වහන්සේ ගින්න උපමා කරමින් භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි නුඹලාට කොමක්ද හිතෙන්නේ මහජනයා දෙන සිව්පසය දුස්සීලව ඉඳගෙන නොබල වළඳන එකද සැපදායක අර ගිනි කඳ වැළඳගන්න එක. එතකොට භික්ෂුන් වහන්සේලා සිහිපත් කරනවා ස්වාමීනි ඉතින් දානේ වළඳන එක සුවදායකයි. ගිනි කඳ වැළඳගන්න එක මරණය හෝ මරණයට ආසන්න දුකක් ඇති කරන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි දුසිල්වත්ව ඉඳගෙන අර මහජනයා දෙන සිව්පසේ වළඳනවට වඩා නුඹලාට සුවදායකයි මේ ගිනි කඳ වැළඳගන්නේ. ඇයිද මේ ගිනි කඳ වැළඳගත්තොත් මේ ජීවිතේ මරණය හෝ මරණය හා සමාන දුකක් පමණයි නුඹලාට ඇති වෙන්නේ. නමුත් ඒක ඊළඟ භවයට ගෙනියන්නේ නැහැ. හැබැයි නුඹලා දුස්සීලව ඉඳගෙන මහජනයාගේ සිව්පසේ වැළඳුවොත් මේ ගිනි කඳ වැළඳගත්තොත් මේ භවයට විතරයි අරක භවෙන් භවය සසර ගමනටම බරපතල හානියක් ඇති කරනවා. ඒ නිසා මේ කාරණය නුඹලා නුවණින් තේරුම් ගන්නට ඕන කියලා මේ විදිහට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස කියන සිව්පසය පිළිබඳව එකින් එක එකින් එක කරුණු පැහැදිලි කරමින් දේශනා කළා. එතකොට මේ දේශනාව අහලා සමහර භික්ෂුන් වහන්සේලා ලේවමණය සමහර භික්ෂුන් වහන්සේලා සිවුරු ඇරලා ගියා. එතකොට ඒ මොකක් නිසාද? ඒ භික්ෂුන් වහන්සේලා තැතිගත්තා ඒකේ. ඒ ප්‍රකාශනේ එතකොට තථාගතයන් වහන්සේ කාටවත් කවුරුවත් විනාශ කරන්නට නෙමෙයි. ඒ අය අකුසලයෙන් මුදවා ගන්නට යහපත පැත්ත කියා දීලා බැරි නම් එයා තැති ගන්න විදිහට බියපත් වෙන විදිහට අකුසලයේ තියෙන බරපතලකම පෙන්වා දෙමින් ඒ අය එතනින් මුදවා ගන්නට වෑයම් කරනවා. ඒතර මේක තමයි රළු විදිහට দমনය කරනවා කියලා කියන්නේ. ඊළඟට තව සමහර අය මෘදු රළු කියන ඔය දෙපසින්ම සංවර කරනවා. එතකොට සමහර අවස්ථාවලදී දැන් සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ වගේ සාංශාරිකව හුරු පුරුදුණු චරිත ඒ ඇයට බොහෝ මෘදු මොලොක් විදිහට කාරණා කියා දුන්නාම ඇති. හැබැයි සමහර අවස්ථාවල උන්වහන්සේලාටත් රළු විදිහට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කරලා තියෙනවා. අවශ්‍ය පාඩම් කියා දෙන්න. දැන් එක් අවස්ථාවක දැක්වෙනවා සරියුත් මුගලන් දෙනමගේ 250 250 අලුත පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පන්සලට විහාරයට කැඳවාගෙන එනවා. ආවට පස්සේ අර අලුතෙන් පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා අර ගිහි ගෙදර හිටියා වගේ දැන් Tamanට සැතපෙන තැන් හදන්න එතකොට Taman ඉන්න තැන් හදන්න කෑකෝ ගහනවා එහාට මෙහාට යනවා අර බඩු මුට්ටු එහෙම හප්පනවා සද්ද කරනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් අහනවා ආනන්ද කවුද මේ කෙවුලෝ වගේ කෙවුල් ගමක වගේ මේ කෑකෝ ගහන. එතකොට ආනන්ද හාමුදුරුවෝ සිහිපත් කරනවා ස්වාමීනි සරියොත් මුගලන් දෙන වගේ අලුත පැවිදි කළ ශිෂ්‍යෝ 500ක් ඇවිදින් ඒ අය මේ සෙනසුන් සකසනවා. එතකොට බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කියනවා එහෙමනම් සරියොත් මුගලන් දෙනමයි ඒ 500ක් දෙනාටයි මෙහාට එන්නේ. එන්න කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කරනවා තථාගතයන් වහන්සේ වැඩ ඉන්න තැනත් මේ භික්ෂුන්ගේ හැසිරීම මෙහෙමනම් නැති තැන කොහොම වේද? ඒ නිසා සියලු දෙනාම අරගෙන දොට්ට බයින්. සරියොත් මොගලන් දෙනමට නියෝග කළා අර 500ක් භික්ෂුන් වහන්සේ අරගෙන එළියට බයින්ද කියලා. එතකොට දැන් මේ කලවර වැටිගෙන එන වෙලාව. දැන් සරියොත් මොගලන් දෙනම අර 500ක් ශිෂ්‍යයෝ අරගෙන කලවරේ මහමග වැඩම කළා. වැඩම කරනකොට ලිච්ඡවි රාජ්‍ය පසු කරගෙන යනකොට ලිච්ඡවි රාජකුමාරවරු එකතු වෙලා රාත්‍රී කාලේ සාකච්ඡාවක් කරමින් හිටියේ ඒ අයට ඇහෙනවා මේ පාරේ කවුද විශාල පිරිසක් යනවා කවුද කියලා බලනකොට මේ භික්ෂුන් වහන්සේලා සරියුත් මුගලන් දෙනමත් එක්ක ඇයි ස්වාමීනි මොකද්ද කාරණේ කියලා ඇහුවා එතකොට කිව්වා තථාගතයන් වහන්සේ විහාරයෙන් නිරපුවයි ඊට පස්සේ ඔහොම ඉන්න අපි ගිහින් කතා කරන්නම් කියලා බුදුරජාණන් වහන්සේ වෙත යනවා. ඉතින් ඊට කලින් සක්‍ර දේවේන්ද්‍රයා මහා බ්‍රහ්මයා ආදී අයත් පැමිණිලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි එහෙම කරන්න එපා මේ අලුත පැවිදි වෙච්ච අයට ඔබ වහන්සේගේ අනුග්‍රහය නැත්තම් ඒගොල්ලෝ විනාශ වෙනවා. ඒ නිසා අනුකම්පා කරන්න කිය කියා ඒගොල්ලෝ ආයාචනා කරන බුදුදුර නිශ්ශබ්ද වෙටින්. අර ලිච්ඡවි රාජකුමාරවරු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට අර කාරණාව නැවත නැවත කියලා ස්වාමීනි අනුකම්පා කරන්න මේ අයට වෙන පිහිටක් නැහැ. ඔබ වහන්සේගෙන් ගිලිහුණොත් මේ අය විනාශ වෙනවා කියලා ආරාධනා කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉස්පත් කළා එහෙනම් එන්න කියන්නේ. එතන මොගලන් මහරහතන් වහන්සේ දිවසින් දකිනවා තථාගතයන් වහන්සේ අපිව කැඳවනවා කියලා සියලු දෙනාම අපහු හරවගෙන නැවත විහාරයට පැමිණි. එතකොට මුලින්ම බුදුරජාණන් වහන්සේ අර 500ක් අලුත පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා ගෙන්නලා උන්වහන්සේලාට තා තදින් අවවාද කරනවා මහානකම කියන්නේ ගිහි ජීවිතේ ඉන්නවා වගේ මේ සිව්පසයට පොරබදන ජීවිතයක් නෙමෙයි. ආහාරය ගැන, ඒ වගේම ඇඳුම ගැන, වාසස්ථානය ගැන මේවා ගැන පොරකන ජීවිතයක් නෙමෙයි ලදපමණින් සතුට වෙන ජීවිතයක් කියලා බුදුරජාණන් වහන්සේ සිව්පසය පිළිබඳව පිළිපදින්න ඕන විදිහ අර තරුණ භික්ෂුන් වහන්සේලාට කියලා දුන්නා. එතකොට ජීවිතේටම අමතක නොවන පාඩම. ඒතර ඒවා තමයි ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව තථාගතයන් වහන්සේ විසින් ධහම පැහැදිලි කරලා දෙන ආකාරය. දැන් අර මුලින්ම මේක කියා දුන්නා නම් තව එක උපදේශයක් විතරයි. ඒ බැහැර කරලා දඬුවමක් දීලා ඊට පස්සේ මේක කියා දුන්නාන් පස්සේ හොඳට මනසේ කාවා දෙනවා. ඉතින් ඒක තමයි තථාගතයන් වහන්සේගේ මේ ධර්ම sannivedana ක්‍රියාවෙහි තියෙන ඊටාම සැසඳිය නොහැකි තරම් සුවිශේෂ ගුණාංග. ඊට පස්සේ දැන් අර 500ක් දෙනා ඒ විදිහෙන් පිටත් කරලා අවවාද කරලා සරියුත් මුගලන් දෙනවට කතා කතා කරලා සරියුත් හාමුදුරන්ගෙන් අහනවා සාරිපුත්ත අර සියලු දෙනත් එක්කලා විහාරයෙන් බැහැර වෙලා යන්න කියලා කිව්වහම ඔබට මොකද හිතුනේ? තොර සරියුත් හාමුදුරුවෝ සිහිපත් කරනවා ස්වාමීනි මට කල්පනා වුණා තථාගතයන් වහන්සේ විවේකයේ කැමති ඒ නිසා තමයි මේ පිරිස බැහැර කළේ ඉතින් මමත් ටිකක් විවේකීව හිටියොත් හොඳයි කියලා මට හිතුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම හිතන්න එපා. වගකිව යුතු ශ්‍රාවකේ එහෙම සිතීම යෝග්‍ය නැහැ. ඊට පස්සේ මුගලන් හාමුදුරුවන්ගෙන් අහනවා මෞද්ගල්ලායන ඔබට මොකද හිතුනේ? එතන මුගලන් හාමුදුරුවෝ සිහිපත් කරනවා ස්වාමීනි මට කල්පනා වුණා තථාගතයන් වහන්සේ විවේකයේ කැමති මේ වෙලාවේ මේ අලුත පැවිදි වෙච්ච භික්ෂූන්ට තථාගතයන් වහන්සේගේ ඇසුර නැතිනම් සරියුත් අහාමුදුරුවොත් එක්ක එකතු වෙලා අපි දෙන්න කොහොම හරි මේ පිරිස රැක බලාගෙන මේ අයට මඟ පෙන්වන්න ඕන කියලා මට හිතුණා. බුදුරජාන් වහන්සේ සාදුකාර දුන්නා. සාදුකාර දීලා කියනවා අන්න එහෙමයි වගකිව යුතු වැඩිහිටි ශ්‍රාවකේ තමන්ගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳව හිතන්න ඕන. එතකොට දැන් සරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥයි. නමුත් අර පරිපාලනය පිළිබඳව උන්වහන්සේගේ මනස හුදකලා වෙන්නට සිතනකොට බුදුරජාණන් වහන්සේ එතනින් පාඩමක් කියා දුන්නා අවශ්‍ය අවස්ථාවේදී කොහොමද වගකීම් දරාගෙන කටයුතු කරන්නේ. එතකොට මේ විදිහට එකම සිද්ධිය තුළ අර තරුණ භික්ෂූන්ටත් පාඩමක් කියා දෙනවා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාටත් අවශ්‍ය මඟ පෙන්වීමක් කරනවා. එතකොට ඒක කරන්න කලින් සියලු දෙනාම විහාරස්ථානයෙන් බැහැර කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මුදුමලොක් විදිහට කරුණු කියන්නට ඕන තැන එහෙම කියා දෙනවා ටිකක් රළු විදිහට ඒවා ඒත්තු ගන්නන්නට ඕන තැන එහෙම කරනවා මේ සියල්ලක් තුල තියෙන උන්වහන්සේගේ මහා කරුණා මෛත්‍රිය මහා ප්‍රඥා එතකොට ඒ කරුණාව මෛත්‍රිය නිසා තමයි මේ කටයුතු කරන්නේ හැබැයි ප්‍රඥාවෙන් තමයි හසුරුවන්නේ අපි නිතරම කියන කාරණයක් තමයි අපි ಗುಣ දියුණු කරනකොට නුවණත් එක්ක ඕන එක දියුණු කරන්නේ නුවණින් තොරව ගුණය දියුණු කරන්නට ගියොත් අපට සමාජයේ වැඩි කාලයක් ඒ ගුණය පවත්වන්නට වෙන්නේ නැහැ. එක්කෝ Taman අපහසුවටපත් වෙනවා. එහෙම නැත්නම් අනිත් අයට ඒ අපේ ගුණයම බාධාවක් වෙනවා, කරදරයක් වෙනවා. ඒකයි අපි උදාහරණයක් ඇටියට මුලින් සිහිපත් කළේ. දැන් දරුවා කෙරෙහි මෛත්‍රී සිතින් කටයුතු කරනවා, ආදරයෙන් කටයුතු කරනවා කියන එක වරදක් නෙමෙයි. ඒක හොඳයි. නමුත් ඒ තමන්ගේ ආදරය නිසා සෙනෙහස නිසා ඒ දරුවාට ඉල්ලන ඉල්ලන දේ දීලා අර අෂ්ටලෝක ධර්මයන්ගෙන් අලාභ අයස නිന്ദා දුක කියන ඒවා ස්පර්ශ වෙන්නටවත් නොදී ඒවා තමන්ගේ කරපිටට අරගෙන එහෙම කටයුතු කරනකොට ඒ ආදරයෙන් සෙනෙහසින් කළා වුණාට එතන මෙත්සිත වගේ පෙනුණා වුණාට එතන ප්‍රඥාව යෙදිලා නැහැ ඒ ප්‍රඥාව ඉදලා නැති නිසා අර දරුවා ලෝකයට ඔරොත්තු දෙන දරුවෙක් බවට පත් වෙන්නේ අෂ්ටලෝක ධර්මයේ හැමුවේ දෙපයින් හිටගෙන ඉන්නට ශක්තිය ලබන්නේ නැහැ. එතකොට පුංචි කාරණයක් පැමිණෙනකොට දරාගත නොහැකිව සමහර වෙලාවට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, සියදිවි හානි කර ගැනීම දැන් එන්න එන්න සමාජයේ සියදිවි නසා ගැනීම ගොඩාක් වැඩි වෙන්නේ. ඒ ලෝකෙට හොරොත්තු දෙන්න මනසක් නැති නිසා. මානසික ප්‍රතිශක්තිය නැහැ. එතකොට මානසික ප්‍රතිශක්තිය නැති ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා අර මව්පියන් වැඩිහිටියන්ගේ ක්‍රියාකලාපය. එතකොට ඒගොල්ලෝ එහෙම කරන්නේ අනර්ථයක් කරන්න නෙමෙයි. දරුවාට යහපත කරන්න සුවය සුවයක් ඇති කරන්න හොඳක් කරන්න අනේ අපේ දරුවාට පීඩාවක් ඇති නොවෙන්නට ඕන කියන අදහසින් තමයි ඒක කරන්නේ. හැබැයි එතන ප්‍රඥාව නැතිනම් විනාශයි. දැන් මහදන සිටු පුත්‍රයාට අම්මා තාත්තා කල්පනා කරන්නේ අපේ දරුවාට 80 කෝටියක් ධනෙ තියෙනවා. විවාහ වෙන තනින් භාර්යාවගේ දායාදේ හැටියට තවත් 80 කෝටියක් ලැබුණා. එතකොට එහෙම සැලසුම් කරලා තිබුණ නිසා කුංචි කාලේ ඉඳලා කල්පනා කළා අපේ දරුවන්ට වෙහෙසවන්න ඕන නැහැ. ඉගෙන ගන්න ඒවා වෙහෙස කර දේවා. ඉතින් මොකටද ඉගෙන ගන්න? සල්ලි හම්බ කරන්න. දැන් අපේ දරුවට ඕන තරම් සල්ලි තියෙනවා. ඒ නිසා නටන්න, ගයන්න, වාදනය කරන්න, සතුටින් සුවෙන් ඉන්න, ඉන්ද්‍රිය පිනවන්න. ඒවට අවශ්‍ය දේවල් විතරක් ඉගෙන අර ලෝකය ගැන ජීවිතය ගැන හොඳ නරක ගැන ඒව ගැන මොකුත් කියා දෙන්නට උනන්දුුනේ නැහැ. එතකොට ඒ මව්පියෝ එහෙම කලේ දරුවාට පීඩාවක් ඇති කරන්නේ නැතුව සුවසේ ජීවත් වෙන්න සලස්සන්න තමයි එහෙම කලේ. අන්තිමට ඒ වැඩපිළිවෙල නිසාම තමයි ඒ දරුවගේ සම්පූර්ණ ජීවිතේ විනාශ අවසානයේ මහා මග හිඟමන් යදිනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හැඳුරන්ට පෙන්ලා කියනවා ආනන්ද මේ පුද්ගලයා උත්සාහ කළා නම් රහත් වෙන්න තිබුණා. ඒ ලෝකෝත්තර ඵලයෙන් පිරිහුණා. උත්සාහ කළා නම් මේ නගරේ අග්‍ර සිටු වෙන්නට තිබුණා. ඒ ලෞකික ඵලයෙන්ුත් පිරිහුණා. ඇයි අර නිවැරදි අධ්‍යාපනයක් ලබා දීලා හොඳ නරක කියා දීලා ලෝකයට මුහුණ දෙන හැටි කියා දුන්නේ නැහැ. ඒ නිසා පාප මිත්‍ර ඇසුරට වැටලා විනාශ වුණා. එනිසා දරුවන්ට මෙත් සිතින් කටයුතු කරනවා කියලා කියන්නේ. තව කෙනෙකුට මෛත්‍රී පූර්වකව කටයුතු කරනවා කියන්නේ. කායිකවත් වාචසිකවත් මානසිකවත් මෙත් සිත පවත්නවා කියලා කියන්නේ අර විදිහට හැමතිස්සෙම මෘදු විදිහේ වචනම කතා කරන ප්‍රිය විදිහටම වැඩ කරන කියන එක නෙමෙයි ප්‍රඥාවෙන් අපි හසුරුවා ගන්න ඕන අපේ මේ මෙත්තාව හදවතේ තියන්නට ඕන අනිත් කෙනා සුවපත් කරන්න ඒ සුවපත් කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙල කෙසේ විය යුතුද කියලා තීරණය කරන්න අපට ප්‍රඥාව තියෙනවා. එහෙම නැති වුණොත් අපේ මෙත්සිත පළදරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි නිතරම සිහිපත් කරන්නේ සියලු සත්වෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කියලා වාක්‍යයක් හිතුවට විතරක් වැඩක් නැහැ. ඒක වචන මාත්‍රයකට සීමා වෙලා වැඩක් නැහැ. ඒක ඇතුළතින් එන සැබෑ චේතනාවක් වෙන්න ඕන සැබෑ මනෝභාව. සැබෑ මනෝභාවය නම් එතන ක්‍රියාකාරී ගතියක් තියෙන. පසුගිය සතිය අපි කතා කළා ඒක ක්‍රියාකාරී ගුණයක්. ඒකයි එතන චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එහෙම චේතනාවෙන් ක්‍රියාකාරී ගුණයක් හැටියට මතුවෙනකොට මොකද්ද මෙත්තාව කියලා කියන්නේ? අනුන් සුවපත් කිරීමේ උනන්දුව එතකොට සුවපත් කිරීමේ අදහස තමයි. ඒ අදහස තුල ඒ සඳහා උනන්දු වෙන ගතියක් තියෙනවා. එතකොට ඒ උනන්දු වෙන ගතිය තියෙන නිසා දැන් මව තමන්ගේ එකම දරුවා පිළිබඳව පිළිපදින්න වගේ දරුවාට යහපතක් කිරීමේ උනන්දුවක් ඕනකමක් අර අම්මට අවංකව තියෙනවා. ඒ තියෙන නිසා තමයි කායිකව ඒ දරුවාගේ සුවය වෙනුවෙන් කරන්න ඕන දෙයක් පැමිණෙනවා. ඒකට කියන්නේ දරුවාට කැමති විදිහේ ආහාර පාන ටික සකසලා දෙන්න, ප්‍රියමනාප විදිහේ ආහාර සකසලා දෙන්න, රසවත්ව හදලා දෙන්න, ගුණවත්ව හදලා දෙන්න, පෝෂණීය විදිහට හදලා දෙන්න, සුදුසු වේලාවට හදලා දෙන්න. එතකොට මේ විදිහට දරුවා වෙනුවෙන් Taman කය වෙහෙසවලා යමක් කළ යුතු නම් ඒ සියල්ල රැඳවලා නොබලක් කරන්න අර අම්මා උත්සාහවත් වෙන මොකක් නිසාද අර දරුවාට හිත වැඩ සැලසීමේ ඕනකම උනන්දුව තියෙන නිසා ඒ දරුවා වෙනුවෙන් දරුවාගේ සුවය වෙනුවෙන් කරන්න ඕන හැම දෙයක්ම කරන්න තමන් ඉදිරිපත් වෙනවා ඊළඟට වචන වශයෙන් ඒ දරුවාගේ හිත නොරිදෙන්නට දරුවාට සුවයක් යහපතක් ඇති වෙන්න දරුවාට සතුටක් ඇති වෙන්න දරුවාගේ અભිවෘද්ධිය වෙනුවෙන් කතා කළ යුතු දේ කතා කරන්න ඒ අම්මා ඉදිරිපත් වෙනවා ඇතිතනත් නැතිතනත් එතකොට ඒ දරුවාගේ යහපත වෙනුවෙන් වෙනත් කෙනෙක් එක්ක ගිහින් මුණ ගැහිලා කතා කරන්න ඕන අපේ දරුවට මේ විදිහේ අසවල් පාසලට යොමු කරගන්න ඕන මේ රැකියාවට යොමු කරගන්න ඕන එතකොට මේ විභාගයට ඉදිරිපත් වෙන්න ඕන මේ විෂය හදාරන්න ඕන මේක කොහොමද කරන්නේ කවුද ඒකට සුදුසු අය ඉන්නේ එතකොට කාගෙන්ද උපකාර ගන්න පුළුවන් එතකොට දරුවා ඇතත් නැතත් අම්මා මේ වෙනුවෙන් උනන්දු වෙනවා. ඒ කුමක් නිසාද දරුවාගේ යහ අනාගත යහපත ඒ මෑණියන් අවංකව අපේක්ෂා කරන නිසා. ඒ බඳු උනන්දුවක් ඈට තියෙන නිසා. එතකොට අන්න ඒ විදිහට අන් අය සුවපත් කිරීමේ උනන්දුව අන් අය සුවපත් කිරීමේ සැබෑ චේතනාව අපි තුල අවදි වෙන්න අවදි කරගන්න පුළුවන් නම් තමයි අර කායික වාචසික මානසික කියන ద్వාරත්‍රයෙන්ම අපට මෙත්සිත ප්‍රායෝගික ක්‍රියාවට නම් වන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම නැතුව නිකන් ඒක හුදෙක් සිතුවිලි මාත්‍රයක් විතර නම් මෙත් වඩනවා කියලා කියන්නේ පැත්තකටලා වාඩි වෙලා අනිත් අයගේ සුවය අනිත් අයට සුවයක් ඇති වේවා කියලා හිත හිතා ඉන්න එකයි කියන ආකල්පයට අපි ආවොත් ඒ තනත්තාට සැබෑ මෛත්‍රියක් පුහුණු කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මෙත්තා මනෝභාවය හරියට හඳුනා ගන්න ඕන. එතකොට ද්වේෂයෙන් නැති වෙච්ච පමණට එතන මෙත්තාව නැහැ. ද්වේෂයෙන් නැති බව, ද්වේෂයේ ඇති බව එක අවස්ථාවක්, ද්වේෂයෙන් නැති බව තවත් අවස්ථාවක්, මෙත්තාව ඇති බව තවත් අවස්ථාවක්. එතකොට මේ තුන්වෙනි අවස්ථාව ගැන තමයි මේ කතා කරන්නේ. මේ මෙත්සිත අපේ මනස තුල අවදි කර ගැනීම. එතකොට ওই විදිහට කායික වාචසික මානසික වශයෙන් එමෙත් සිත පවත්නකොට ආවිචේව රහෝච ඒ කියන්නේ ඇතිතනත් නැතිතනත් කියන අවස්ථා දෙකේ අවස්ථා දෙකේදීම ඒ විදිහෙන් ක්‍රියා කරන්නට උනන්දු වෙනවා. දැන් මහානායක හඳුරු මේකෙදි පැහැදිලි කරනවා මෛත්‍රී සහගත කාය කර්ම මොනවද කියලා. ශරීරය පිරිසුදු කර දීම, වස්ත්‍ර පිරිස් වස්ත්‍ර පිරිසුදු කර දීම, ඒතර ශරීරය පිරිසුදු කර දෙනවා කියලා කියන්නේ අනිත් කෙනා රෝගියෙක් නම්, වෘද්ධයෙක් නම්, ඔත්පල වුණු කෙනෙක් නම්, Tamanට Tamanගේ ශරීරය පිරිසුදු කරගන්න බැරි නම්, ඒ බඳු අය නෑවීම, කැවීම, පෙවීම ආදී ඒ කටයුතු. වස්ත්‍ර පිරිසුදු කර දීම, වාසස්ථාන පිරිසුදු කර දීම, ආහාර පාන බෙහෙත් සපයා දීම, වෙදුන් පමුණුවා දීම ආදි වශයෙන් රෝගීන්ට උපකාර කිරීම, මහල්ලන්ට, දුබලයන්ට, අසරණයන්ට උපකාර කිරීම, චෛත්‍ය ප්‍රතිමා ගෘහ බෝධිඅංගණයන්හි හැමදී හැමදීම් කසල ඉවත් කිරීම ආදී වත් කිරීම භික්ෂුන් වහන්සේලාට සිවුරු සෝදා දීම පඳු සපයා දීම නෑමට ජලය සපයා දීම අසුන් පනවා දීම වාසස්ථාන පවිත්‍ර කර දීම පාත්‍රාදී පරිභෝග භාණ්ඩ පිරිසුදු කර දීම දානය හා ගිලන්පස සපයා දීම වාසය කිරීමට ආවාස තනා දීම ආදීන් උපකාර කිරීමයි ජනයා වැඳුම් පිදුම් කොට පින් සිදු කරගනිත්වායි ප්‍රතිමාග්‍රහ කරවීම චෛත්‍ය කරවීම බෝරු ප්‍රෝපණය කරවීම ජනයෝ පින්කම් කෙරෙත්වායි දහම් අසත්වායි දහම් හල් කරවීම බාලයෝ උගනිත්වායි පාසල් කරවීම මහජනයාට ප්‍රයෝජන වෙත්වායි වැව් ලිම් පොකුණු කරවීම ගස් සිටුවීම පාරවල් සෑදීම මිනිසුන් ගමන් කරන තැන්වල ගල් මුල් කටු ආදී ඉවත් කිරීම අසරණයෝ වෙසෙත්වායි අම්බලම් කරවීම, ගෙවල් සෑදීම, ගෙවල් සෙවිලි කිරීම, කුඹුරු වැපිරීම ආදීන් අනුන්ට උදව් වීම, මගුල් අවමගුල් වලදී අනුන්ට උපකාර වීම යනාදී මෛත්‍රී සහගත කාය කර්මය. එතකොට විවිධ ක්‍රමවලින් අනිත් අයගේ හිත වැඩ අනුන්ට යහපතක් කරන්න, අනිත් අයට සුවයක් ඇති කරන්න. හිත සුව පිණිස ක්‍රියාත්මක වෙන්නට පුළුවන් මේ කියන විවිධ ක්‍රමවලින් ඒ ඒ පුද්ගලයාට අපි උදව් කරන්න ඕන කොහොමද කියලා හිතලා බලලා අවස්ථාවෝචිතව ස්ථානෝචිතව ක්‍රියා කරන්න පුළුවන් අවංකව උපකාර කිරීමේ අදහසක් තියෙනවා ඊළඟට මෛත්‍රී සහගත වාක් කර්ම හැටියට දක්වනවා අනුන්හා කතා කිරීමේදී ඔවුන්ගේ සිත නොරිදන සැටියට සිත සතුටවන සැටියට ඒ තනත්තාගේ තරාතිරම අනුව හාමුදුරුවන් වහන්සේ ස්වාමින් වහන්සේ මහත්මයා රාලහාමි අප්පුහාමි නෝනා හාමිනේ මණිකේ අයියා මල්ලි අක්කා නංගි යනාදීන් ප්‍රිය වචනයෙන්ම ඒ අය ගැන කතා කිරීම ඒ අය නැති තනදීද අසවල් ස්වාමින් වහන්සේ අසවල් මහත්මයා අප්පුහාමි හාමිනේ යනාදීන් ප්‍රිය වචනයෙන්ම ඒ ඒ අය ගැන කතා කිරීම අනුන් හොඳ මග යෙත්වායි තමා දන්නා බණදහම් අනුන්ට කීමය අනුන්ට යහපතක් වේවායි තමා දන්නා ප්‍රයෝජනවත් කරුණු අනුන්ට කියා දීමය අනුන් වරදවා යම් යම් වැඩ කරනු දුටු කල්හි ඒවා කරගන්නා සැටි කියා දීමය ගුණවතුන්ගේ ಗುಣ ඔවුන්ට ගෞරවයෙන් කීමය හොඳ වෛද්‍යයන් හොඳ කර්මාන්ත කරුවන් අවංක වෙලෙන්දන් අනුන්ගේ යහපත පිණිස හඳුන්වා දීමයි එසේම අනුන්ගේ යහපත පිණිස වංචාකාරයන් හඳුන්වා දීම එතකොට අසවලා වංචාකාරයෙක් කියලා අනිත් අයට කියා දෙන්න පුළුවන් නම් ඒකත් මෛත්‍රී සහගත වාක් කර්මයක්. හැබැයි හරියට දැනගෙන නොදන්නා පුද්ගලයින් පිළිබඳව චෝදනා කිරීම නිග්‍රහ කිරීම නෙමෙයි මෙතන කියන්නේ තමන් හොඳටම දන්නවා නම් ඒ තැනත්තා වංචාකරුවෙක් කියලා අනිත් අය ඔහුට හසු වෙන්නට පුළුවන් කියලා දන්නවනම් අනිත් අය ඒ වංචාවට හසු නොවේවා කියන අදහසින් ඒ තනත්තාගේ වංචාවන් හෙළි කිරීම අනිත් අයට කියාදී. බේද වූවන්ට සමගිය පිණිස අනුශාසනා කිරීම, රෝගීන්ට රෝග සුව කර ගැනීමට උපදෙස් දීම, දිලින්දන්ට දිලිඳුකමින් මිදීමට උපදෙස් දීම, පව් කරන්නවුන්ට ඒවා නොකරන්නට අනුශාසනා කිරීම, පින් නොකරන්නවුන්ට බණ ආසන්නය, පන්සල් යන්නේ, වන්දනාවට යන්නේ, දන් දෙන්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ කියා අනුශාසනා කිරීම, මාපියනට නොසලකන දරුවන්ට මාපියන්ට සලකන්නට අනුශාසනා කිරීම, නිකම් කාලය ගත කරන්නන්ට යම්කිසි වැඩක යෙදෙන ලෙස අනුශාසනා කිරීම යනාදී මෛත්‍රී සහගත වාක් කර්මයෝය. එතකොට අනුන්ගේ හිතසුව කැමති වෙනවා නම් ඒ අනුන්ට යහපත සුවය කැමැත්තෙන් ඒ පිළිබඳ උනන්දුව Taman තුල තියෙනවා නම් ඒ ඒ පුද්ගලයාගේ ස්වභාවය අනුව ඒ තනත්තාට යහපතක් වෙන විදිහට කතා කරන්න වචන කියන්න අනුශාසනා කරන්න පුළුවන් ඊළඟට මෛත්‍රී සහගත මනහ කර්මය පහන් මොහොනින් සිනා මොහොනින් හොඳ සිතින් අනුන් දෙස බැලීමත් අසවලා සුවපත් වේවා නිදුක් වේවා යනාදීන් එක් එක් පුද්ගලයෙකුගේ වශයෙන් සහ සමූහ වශයෙන්ද අනුන්ට තමාගේ සිතින් සුබ පැතීමත් මෛත්‍රී සහගත මනක් කර්මයයි. සිතින් සුබ පැතීම නැවත නැවත කිරීම මෛත්‍රී භාවනාව. ඒ බුද්ධ ආගමේ උසස් භාවනාවක ඒ ඵලදායක වන්නට කරන සැටි තේරුම්ගෙන කල යුත්තකි. මේ විදිහට නායක හඳුරු පැහැදිලි කරනවා අපි කොහොමද ඒ මෛත්‍රී සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන මේවා පුහුණු කරන්න ඕන කියන බව උදාහරණ හැටියට දක්වනවා. එහෙමනම් අද දවසට මේ ටික ප්‍රමාණවත් කියලා හිතනවා. අපි ලබන සතියේ මෙත්තා පාරමිතාව ගැනමයි කතා කරන්නේ. එහිදී අපිට විශේෂයෙන් නායක හඳුරු මෙහිදී දක්වනවා මෛත්‍රී පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය. ඒ කියන්නේ මේ මෙත්තාව පැවැත්වීම ඊටාම සරල පහසු කාරණයක් වගේ බැලූ බැලමට පෙනුනට ඒ මනෝභාවය හඳුනාගෙන අවදි කර ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසා අපට මේ මෛත්‍රිය අවදි කරගන්න විවිධාකාරයෙන් මෛත්‍රියේ තියෙන වටිනාකම ගැන කල්පනා කරලා බැලීම වැදගත් වෙනවා. ඒ නිසා තමයි මෛත්‍රී පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය කියන කාරණේ මහානායක හඳුරු දීර්ඝ වශයෙන් පැහැදිලි කරනවා මෙත්ත සූත්‍රයේ දැක්වෙන කාරණා වගේම විශේෂයෙන් මෛත්‍රී වැඩිීමේ අනුසස් දැක්වෙන මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන කාරණා 11 දීර්ඝ වශයෙන් උන්වහන්සේ පැහැදිලි කරලා දක්වනවා ඒ මෙත්සිත පැවැත්වීමෙන් Tamanටත් ලෝකෙටත් තියෙන යහපත තේරුම් ගන්න. එතකොට ඒව ගැන නැවත නැවත කල්පනා කරනකොට තමයි අපිට මේ මෙත්සිත දියුණු කරගන්නට සිත පෙළඹෙන්නේ. මෙත්සිත අපි මීට පෙරත් කතා කළා යම්කිසි ගුණයක් අපිට දියුණු කරගන්න ඕන නම් ඒ ගුණය අගයන ගතිය, ඒ ගුණයට ගරු කරන ගතිය, ඒ ගුණයම ඒකම ධජයක් කොට ඒකම කේතුවක් කොටගෙන ඒකම තමන්ගේ ප්‍රධාන ප්‍රමුඛ කාරණේ කොටගෙන සිතන ගතිය. ඒතර ඡන්ද චිත්ත විරිය විමර්ශා ඒ පිළිබඳව කැමැත්ත ඒ පිළිබඳව යෙදූ සිත ඒ ගැන වීරය ඒ ගැනම කරුණු සොයන ගතිය. ඒතර මේවා නැවත නැවත ගොඩනගෙනකොට තමයි අපි අපි තුල ඒ බඳු ගුණයක් වැඩෙන්න පටන් ගන්නේ. දැන් විශේෂයෙන්ම යම් කිසි කෙනෙකුට මෙත්සිත අවදි කරගන්න ඕන නම් අපි මුල් අවස්ථාවල දේශනාවලදී පැහැදිලි කළා යම් කෙනෙකුට ප්‍රඥාව දියුණු කරගන්න හොඳම ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සිහි කරලා උන්වහන්සේගේ ප්‍රඥාවට පූජා පැවැත්වීම, ප්‍රඥාව විස්තර කරමින් වන්දනා කිරීම, ප්‍රඥාව වෙනුවෙන් පහන් ආදී ආලෝක ආදී දැල්වීම, ඒ බඳු කටයුතු. ඒවා කාලයක් කරගෙන යනකොට අපේ මනසේ ප්‍රඥාව ගැන උනන්දුවක් ඇති වෙනවා. එතකොට ඒ වගේ අපිට මෙත්සිත දියුණු කරගන්න ඕන. ඒතනත්තා බුදුරජාණන් වහන්සේගේ මෙත්සිත උන්වහන්සේගේ මහා මෛත්‍රී ගුණය සිහි කරලා ඒ ගුණය නැවත නැවත හිතලා කල්පනා කරලා වැඳුම් පිදුම් කරන්න පූජා කරන්න පුළුවන්. ඒ වගේම දැන් මේ මෛත්‍රී ප්‍රතිවේක්ෂා ක්‍රමයේ යටතේ විවිධ චරිත කතා ගැන කියනවා. ඒ චරිත කතා නැවත නැවත අධ්‍යයනය කරලා ඒවා පිළිබඳ කැමැත්තක් ඇති කරගන්න. මීට පෙර දිනකත් අපි සිහිපත් කළා අර 80 මහා ශ්‍රාවක පූජා පිළිබඳව 80 මහා ශ්‍රාවක පූජා කියන්නේ මේ ශාසනයේ වැඩ සිටිය මහා ශ්‍රාවකයන් වහන්සේලා. එතකොට නුවර මේ මාවනල්ල ප්‍රදේශයේ එක ස්වාමීන් වහන්සේ නමක් 80 මහා ශ්‍රාවක පූජාවක් තියලා තිබුණා වෙනස් විදිහට. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර අග්‍රස්ථාන ලැබූ අයත් 80 දෙනෙක් ඉන්නවා. අර 80 මහා ශ්‍රාවක කියන්නේ රහතන් වහන්සේලා අතර විශේෂ විශේෂ ප්‍රඥාවක් ඇති ශ්‍රාවකයෝ 80 දෙනෙක්. ඒක වෙනයි. අර අග්‍රස්ථාන ලැබූ අය ගත්තහම භික්ෂුන් වහන්සේලාගෙන් 40ක් ඉන්නවා. භික්ෂුණීන් වහන්සේලාගෙන් 29ක්. ඊළඟට උපාසක උපාසිකාවන්ගෙන් 10 10යි. එතකොට එතනත් 80ක් වෙනවා අග තනතුරු ලැබුවා. අන්නේ අග තනතුරු ලැබූ 80 දෙනා සිහිපත් කරලා උන්වහන්සේ පූජාවක් පවත්වලා තිබුණා. ඒ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමක් කළා. ඉතින් ඒක හරිය වටිනවා කියලා අපට හිතුණා. ඇත්තටම ඒ වෙනකොට අපිත් කල්පනා කරලා තිබුණා මේ 80 දෙනාම කෙසේ වෙතත් වර්ෂයකට වතාවක් හරි විශේෂ චරිත එතකොට මේ විශේෂ චරිත කියන එක තීරණය වෙන්නේ පෙනුතුනේ තම තමන්ගේ ප්‍රාර්ථනාත් එක්ක තම තමන්ගේ තම තමන් වැඩි දියුණු කරගන්නට බලාපොරොත්තු වෙන ගුණාංගات එක්ක. එතකොට ඒ ගුණාංගවල ඒ ගුණාංග වලින් පරිපූර්ණව අග්‍රස්ථාන ලැබූ උතුමන් වහන්සේලා සිහි කරලා ඒ වෙනුවෙන් වන්දනා කිරීම පූජා පැවැත්වීම ගුණ ගායනා කිරීම මේවා බහුලව කරන්න අපි පුරුදු වෙනවා නම් කාලයාගේ ඇවෑමෙන් අපේ මනස තුල ඒ ಗುಣ අනුක්‍රමයෙන් වැඩෙන්න හොඳ පසුබිමක් සැකසෙනවා. ඉතින් ඒ නිසා මෙත්තාව දියුණු කරගන්නට මෙත්තාවේ ආනිසංස ඒකේ වටිනාකම ඒ මෙත් වැඩ උතුමන්ගේ චරිත කතා ඒවා පිළිබඳ මනසින් ඇගීම ආදී වැදගත් වෙනවා. ඒ නිසා අපි ලබන සතියේ මෛත්‍රී පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය කියන මේ කොටස සාකච්ඡා කරමු. එමනම් අද දවසේ අපි ධර්ම දේශනාව නිමා කරලා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.